සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං තී සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනාටම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊ타මත් වමනාවෙන් ඊ타මත්ම ඕනෑ කමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. අද දවසේදී චතුරාර්ය සත්‍ය පිළිබඳ විචාරාත්මක විමසුමක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ තුලින් පෙන්වන කරුණු ඉතාමත් වටිනාකමක් ගෙනත් දෙයි අපේ ජීවිතයට. ඒ නිසා සී චිත්ත ඒකාග්‍රතාවයක් ඇතුව අපි ධර්ම ශ්‍රවණය කළොත් ඒ කරුණ අපිට ඉතාමත් හොඳින් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ මතක තියාගත්ත කරුණ නුවණින් මෙනෙහි කරලා ධර්මයේ සම්මර්ෂණය කරන්න පුළුවන්. ආන් ඒ විදිහට ධර්මය සම්මර්ෂණය කරන කෙනාටයි මේ අවිද්‍යාව දුරු කළ විද්‍යාව උපදවා ගන්නට පුළුවන් ඥාන දර්ශනයක් පහළ කර ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ දුක් සහගත සසර ගෙවා ගන්න ඕනේ කියන සත් අදහස් ඇතුව හැමදෙනාම මේ දහම් කරුණ ටික ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි මේිට නොයෙක් වාරවල වලදීත් මම චතුරාර්ය සත්‍ය පිළිබඳව විවිධ විවිධ පැතිකඩවල වලින් පෙන්වලා තියෙනවා. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම <clears throat> මේ පින්වතුන්ගේ අවධානය යොමු කිරීම සඳහා චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද ඒක ආර්ය සත්‍යය උනේ ආර්ය ධර්මයක් උනේ කොමක්ද ලෝකයේ අපි තුල තියෙන දැනුමක් දැනුමට පමණක් සීමා වෙච්ච මේ වචන තුලින් ඒිට ඔබ්බෙන් ගිය විශාල අර්ථයක් පවතනවා අනේ අර්ථය මොකක්ද කියන කාරණාව තවදුරටත් මේ පින්වතුන්ට මනාකොට දැන ගැනීමට සලස්වන්නයි. ඉතින් පින්වතුනි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගැනීම නිසා මේ සත්ව වර්ගය අමීයන් උසෙන් කපා අවුල් කරන ලද ප්‍රතිවන්නන්ගේ නූල් කැටියක් ඔගේ අවුල් කරගෙන ගෙතුණු පඹ ගාලක් වගේ ගෙතිලා පැටළුණු තන බිස්සක් වගේ පටලවාගෙන එකට ගෙතුණු කුරුළු කූඩුවක් වගේ අවුල් කරගෙන මේ දුක් අපාය සංඛ්‍යාත දුක්සහගත සසර නොඉක්මනවා කියලා. ඊට බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ මොනතරම් වටිනවද කියන කාරණාව පෙන්නනවා. මහණෙනි යම් කිසි වෙලාවකදී ඕගලන්ට කිව්වොත් නුඹලට දවසට ආයුධ පාරවල් 100කනුයි උදේට අවුරුදු ආයුධ පාරවල් 100කනුයි දවල්ට ආයුධ පාරවල් 100කනුයි හවසට 100කනුයි මේ වගේ අඩ යටි පාරවල් දවසට 300 ගාන කකා අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයෙක් හිටියොත් අවුරුදු 100කින් පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවනවා අවබෝධ වෙනවා කිව්වොත් ඉක්මනට කැමති වෙන්න කියනවා කුමක් නිසාද මේ දීර්ඝ සංසාරේ ඉන්නකොට අපිට කන්ට සිදුවෙච්ච පහර කන්ට සිදුවෙච්ච ආයුධ පාරවල් ගලන මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැති නිසා. ඉතින් එච්චර දීර්ඝ සංසාරක අපි මේ දුක් සහගත සසරක ඇවිල්ලා තියෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැති නිසා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ තවත් වෙලාවක දේශනා කරන මහණෙනි නුඹලට අහොන්කල් දෙන නුඹලට හිතයිසි යම් ඥාතිවරයෙක් ඉන්නවා නම් ඈ දෙමෝපිය සහෝදරයෝ ඉන්නවා නම් ඒ අය මේ චතුරාර්ය සත්‍ය අවබෝධයලා හික්මවන්ට කියලා මොකද ඒ අයට කරන්න පුළුවන් එකම උපකාර එකම පිහිට ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන එකයි කියලා. මොකද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණු කම නිසාම ඔබත් මාත් මේ දීර්ඝ සංසාරේ බොහෝ කාලයක් ඒ මේ ඇත දුවන්ට ඇති සැරිසරන්ට ඇති ඒ වගේම තෙරක් නොපෙනුන මේ සංසාරේ තව මෙන්න මෙච්චර කිතුරුයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ ඉතින් ඒ නිසා හැමදෙනාටම මතක් කරනවා මේ දේශනාව අහලා මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියලා. එතනදී දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥානං මේ දුක කියන එක ජාතික දුක්ඛ ජරාපි දුක්ඛ කියලා විස්තර කළ සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ එතකොට දුකට හේතුව හැටියට පෙන්වන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්ත තත්ත්‍රාබිනන්දන යම් මේ තණ්හාවක් තියෙනවා නම් ඒ ඒතන සතුට නැලෙන පුනර්භවය ඇති කරන ඒ තණ්හාව. එතකොට ඒ තුන් ආකාර තණ්හාව ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනවා නම් ඒක තමයි නිරෝධය. තණ්හා දුක්ඛ නිරෝධය. ඇත්තට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියන එක තමයි චතුරාර්ය සත්‍යයේ පෙළගහම. එතකොට දැන් අපි මේ අර්ථය ටිකක් නුවණින් බලමු. මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍යයක්. මේ ටික දැක්කහම දැක්ක පමණකිනුත් එන්නුතුනේ ආර්ය භූමියට එන ධර්මතාවයක් තියෙන. එතකොට අද අපිට වචන අහලා අහලා වචන තුලින් අපි හොඳට මේ කාරණාව දන්නවා. නමුත් මේ තුලින් විශාල අර්ථයක් තියෙනවා. ආන් ඒ ගැන අපේ අවධානය යොමු වෙලා නැහැ. මේ ටික පැහැදිලි කරන්නේ කාටද කියන කාරණාව ඉස්සෙල්ලා බලමු. මේ දුක පිළිබඳ නුවණක් ඇති කරගන්න මෙන්න මේ විදිහට දුක්ඛ සමුදය ඥානං දුක ඇති වෙන්නේ මෙන්න මේ තණ්හාව නිසායි කියලා Taman තුල නුවණක් දැක්මක් ඇති කරගන්නට තණ්හාව නැතිකල දුක නැති වෙනවා කියලා තමන් තුල නුවණක් දැක්මක් ඇති කරගන්නට ඒ සඳහා තමන් තුල තමන් තුලින් ගොඩනැගිච්ච ප්‍රතිපදාවක් තියෙන්නේ කියන කාරණාව දැනගන්න දැකගන්න කියලා පෙන්වනවා. මේ ටික පෙන්වන්නේ මේ ටික දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ කාටද? ලෝකිකෙනාට. ලෝකි කියනකොට ලෝකි කෙනෙකුගේ දර්ශනය ගැන අපි බලුවොත් ඒ අය දුක පිළිබඳව දැක්මක් තියෙනවා දන්නවා ඒ කියන්නේ අපි ලෙඩ වුණොත් මහලු වුණොත් මරණයටපත් වුණොත් දුක එනවා මගේ දුව පුතා අම්මා තාත්තා ඥාත හිතයිසින් ලෙඩ වුණොත් මහලු වුණොත් මරණොත් දුක එනවා කියලා දන්නවා ඒ වගේම තමන්ගාව තියෙන රන් රෙදි මුතුමැණික් ආදී වස්තු නැති වුණොත් විනාශ වුණොත් දුක එනවා කියලා දන්නවා ඒ අය එතකොට ඒ අය දුකට හේතුව හැටියට මොකද දකින්නේ මේ ලෝකයේ අය? දුකට හේතුව හැටියට දකින්නේ අපි කියමු තමන් ලෙඩවීම නිසා, මහලු වීම නිසා, මරණයටපත් වීම නිසා යම් දුකක් එනවනම් දුකට හේතුව හැටියට දකින්නේ ලෙඩ වෙච්ච එක, මහලු වෙච්ච එක, මරණ යන එක තමයි මේ දුකට හේතුව. ඒ වගේම තමන්ගේ දරුමුණු පුරෙක් ලෙඩ වුණොත් මරණයටපත් වුනොත් වෙන කිසියම් උපද්‍රවයකට ගැහැටකටපත් වුනොත් අපිට දුක එනවා. එතකොට ලෝකයේ අය දකින්නේ දුකට හේතුව මොකද්ද? ඒ ධර්මමුණු පුරා ලෙඩ වෙච්ච එක තමයි දුකට හේතුව. ධර්මමුණු පුරා මැරිච්ච එක තමයි දුකට හේතුව. ධර්මමුණු පුරාට අහඹු විදිහේ කරදරයක් වෙච්ච එක තමයි දුකට හේතුව හැටියට දකින්නේ. ඒතර දුක්ඛ නිරෝධය හැටියට දකින්නේ ලෝකයා මොකක්ද? ලෙඩ නොවී ඉන්න පුළුවන් නම් දුක නැතුව ඉන්න පුළුවන්. නැර නැතුව ඉන්න පුළුවන් නම් දුක නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම නොයෙක් විදිහේ ව්‍යසන වලටපත් නොවී ඉන්න පුළුවන් නම් කරදර වලටපත් නොවී ඉන්න පුළුවන් නම් දුක නැතුව ඉන්න පුළුවන් කියන කාරණාව තමයි ලෝකයා දන්නේ ලෝකයා දකින්නේ. ඒ වගේම Taman ලෙඩ වෙන්නේ නැත්තම් මහලු වෙන්නේ නැත්තම් මරණයටපත් වෙන්නේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා තමයි ලෝකයා දකින්නේ. එතකොට ඒ ලෝකයට ලෝකයා දකින්නේ ඒ දේවල් නැති වෙන්නේ විනාශ වෙන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වුණාම තමයි Taman කැමති දේවල් කැඩෙන්නේ බිඳෙන්නේ නැසෙන්නේ විනාශ වෙන්නේ නැතුව තියාගත්තු දුක නැතුව ඉන්න පුළුවන් කියන දැක්මක් තමයි ලෝකයට තියෙන්නේ. ඒ නිසා මුළු ලෝකයම දුක් නැති කරන ප්‍රතිපදාවක හැසිරෙනවා මේ ලෝකෙ තුල. මොකද්ද? මේ මුළු ලෝකෙම මේ දේවල් කැඩෙන්නේ බිඳින්නේ නැති වෙන්න පරිස්සම් කරගන්නවා. එතකොට දරුමුණු පුරාන් ලෙඩ වෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්නවා. ඒ වගේම Taman ලෙඩ වෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙනවා. ඒ වගේම දරුමුණු පුරු ආදී ඒ ආයත නොයෙක් විදිහේ විශේෂණයන් කරදරයන් නොවන විදිහට රැක ගන්නවා. ඒ වගේම Tamanටත් නොයෙක් විදිහේ දුක් කරදර ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන් තරම් මහන්සි ගන්නවා වෙහෙසෙනවා. ඒ වගේම තමන් මහලු වෙනවා නම් ඒ මහලු බව පුළුවන් තරම් නැති කරගන්න හංග ගන්න පුළුවන් තරම් දේර විරේ දානවා කොණ්ඩේ කළු කරනවා දත් දානවා ඒ වගේම හැම නොයේ සත්කම් වලින් හැම රැලි වැටීම අයින් කරගන්න උත්සාහවත් වෙනවා මේ වගේ විවිධ ක්‍රම උපායන් දරනවා මොකද ඒ දුක් නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් එතකොට මෙන්න මේ විදිහට දුක් නැතුව ඉන්න බාහිර ලෝකේ ආරක්ෂා කරමු. ඒ කියන්නේ තමන් තව කැමති මනාප දෙයක් වෙනවා රත්තරන් මිලමුදල් වගේ දෙයක් තියෙනම් ඒක නැති වුණොත් හොරු ගත්තොත් වේයෝ කෑවොත් නියෝ කෑවොත් මිලමුදල් වගේ දේවල් තමන්ට දුක එනවා. එතකොට මේ දුක නැති කරන්න මොකද කරන්න ඕනේ? ඒව හොරුන්ට ගන්න බැරි වෙන්න හොරු නොගත්තොත් දුක නැහැ. වේයෝ මියෝ කන්න නැතුව තිබ්බොත් දුක නැහැ. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක් නැති කරන ප්‍රතිපදාව හැටියට මොකද දන්නේ? වේයන්ට මේයන්ට ඉන්න බැරි තැන් වල ඒ වටිනා කියන දේවල් තියෙනවා. හොරු සතුරන්ට ගන්න බැරි වෙන විදිහට ඉදි යතුරු දාලා වහලා ඒවා මේ ආරක්ෂා සංවිධානය කරලා රැක ගන්නවා. මොකද ඒ දේවල් නැති වුණොත් විනාශ වුණොත් Tamanට දුක් දුම්නස් එන නිසා. හොඳට මතක තබා ගන්නට මෙන්න මේ විදිහට දුක් නැති කිරීම සඳහා බාහිර භෞතික දේවල් ආරක්ෂා කර කර රැක රැක ඉන්න ලෝකේටයි බුදුරජාණන් වහන්සේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං කියන ටික මතක් කළේ. එබඳු ලෝකේට තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක කියන එක දකින්ද සංකිටෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ මේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය සත්ව පුද්ගල භාවයෙන් එහෙම නැත්නම් වටිනාකමින් උපාදාන වශයෙන් ගන්න කමයි මේ ගත්ත ස්කන්ධ ටිකෙනුයි දුක එන්නේ මොකකින්ද දුක එන්නේ තමන්ගේ ඇස් ඉදිරි පිටට කවදාවත් ආවේ නැති හම්බුනේ නැති හම්බ නොවිච්ච රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී කිසිම අරමුණකින් තමන්ට දුකක් එන්නේ නැහැ තමන්ගේ ඇහැකන දිවනාසේ ශරීරයේ ඉස්සරහට ඇවිල්ලා එක් දිට්ටි වශයෙන් හෝ සන්නහ වශයෙන් හෝ උපාදාන වුණොත් දැඩිව ගත්තොත් මම මගේ කියලා ගත්තොත් අන්නේ ගත්ත ටිකෙනුයි තමන්ට දුක එන්නේ කියලා සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන සියලුම දුක් ටික එන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ උපාදාන වෙච්ච මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත රූපයක් තියෙනම් මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා ගත්තා වූ වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් තියෙනම් අන්නේ ස්කන්ධ ටිකේ රූපයේ වගේම යම් වේදනාවක් ඒ වගේම හඳුනන බවක් හිතන බවක් දැනගන්න බවක් තියෙනවා ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වහම අපි දන්නා වූ ශේෂ්ත්‍රය තුල තියෙන සියලුම ධර්මතා අඩංගුයි. මෙන්න මේ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මයයි කියලා එහෙම නැත්නම් ඊටමත් වටිනවා කියලා හොඳයි කියලා හෝ උපාදාන වශයෙන් ගත්ත කමයි ගත්ත කමයි දුක කියලා පෙන්වුවා. ඒ වෙලෙන් තමයි දුක එන්නේ කියලා පෙන්වුවා. එතකොට තමන් මගේ මේ මම කියලා ගත්ත මේ රූපය දිරන දවසට මම මහලු වුණා කියලා දුක එනවා. ලෙඩ වෙනකොට මම දැන් මෙහෙම ලෙඩෙක් කියලා දුක එනවා. මැරෙන්න යනකොට අනේ දැන් මම මැරෙන්නවා කියලා දුක් එනවා. ඒ වගේම ශරීරයේ යම් කිසි ඉන්ද්‍රියක් හෝ කොටසක් හෝ අහිමි වුණොත් ඒ නිසා නොයෙක් විදිහේ දුක් දුම්නස් ශෝක පරිදේවයන් ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ දරුමුණු පුරෝ නිසා හෝ දේපොළ වස්තුව නිසා හෝ ඒවා වටිනාකමට කැමැත්තෙන් Taman ඇසුරු කරනකොට ඒ කැමැත්තෙන් ඇසුරු කරන වටිනා කියන දේ හෝ ඒ Taman ආදරෙන් ආරක්ෂා කරන දරුමුණු පුරෝ හෝ නැති වුනහම තමන්ට දුක් දුම්නස් එනවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා මතක් කළේ. එතකොට ලෝකය දැක්ක පස්සේ දුකට හේතුව හැටියට දරුවා මැරිච්ච එක, දරුවා ලෙඩ වෙච්ච එක, සල්ලි නැති වෙච්ච එක, ඉඩකඩ නැති වෙච්ච එකයි දුකට හේතුව කියලානේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දුකට හේතුව තණ්හාව කියලා. මෙන්න මේකෙදි හරි බොහොම වටිනා කාරණාවක් තුමුතුන් අපිට පෙන්නනවා. ඒ තමයි දරුවා ලෙඩ වෙච්ච එක, දරුවා මැරිච්ච එකයි දුකට හේතුව කියලා අපි දැක්කොත් නැත්තම් මුදල් ටික නැති වෙච්ච එකයි දුකට හේතුව කියලා දැක්කොත් රන්රෙදි මුතුමැණික් කියන ආභරණ වස්තු නැති වෙච්ච එක විනාශ වෙන එකයි දුකට හේතුව කියලා දැක්කොත් අපි අපිට ඒ දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ. අපි උදාහරණයක් හැටියට ගම්මු. අපි ගාව තියෙනවා මුදලක්. ඉතින් 5000ක් තියෙයි. හරි දැන් මේ 5000 කුලේ තමයි ගොඩාක් වටින්නේ. එතකොට මේ වටිනා 5000 කුලේ ඇයි ඒක වටින්නේ? ඒ කඩදාසිය ඒ සල්ලි තියෙනකොට ඒ සල්ලි වියදම් කළා නොයෙක් නොයෙක් විදිහේ කාම වස්තු කාම භාණ්ඩ අපිට ළඟා කරගන්න පුළුවන් නිසා අන්නේ මුදල අපිට වටිනවා ඊට පස්සේ දැන් මේක වටිනා කියන මේ 5000 කුලේ නැති වුණොත් හොරු ගත්තොත් හෝ ගින්නට හසු වුණොත් හෝ වේයෝ කෑවොත් හෝ මීයෝ කෑවොත් හෝ මොන විදියකට හරි විනාශ වුණොත් අපිට දුක එනවා. එතකොට අපිට දුක එන්න තියෙන හේතුව තමයි මේ මුදල් කොලේ නෝට්ටුව නැතිවීම. ඒ හින්දා අපිට දුක නැතුව ඉන්න අපි මොකද කරන්නේ? පුළුවන් තරම් මේ සල්ලි කොලේ නැති වෙන්නේ නැතු වෙන්න ආරක්ෂා වෙන විදිහට තියාගන්නවා තැම්පත් කරනවා හරි එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආකාරයට ලෝකයේ තුල මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ දැන් ඇස් ඉදිරියට ආවේ කඩදාසි කොලේ රූපය ඒ රූපේ රුපියල් 5000 ගොහොම වටිනවා කියලා අපි කාම උපාදානෙන් උපාදාන වුණා දැඩිවල්ලා ගත්තා මේ සල්ලි කුලේ ගොඩාක් වටිනවා කියලා උපාදානයේ යෙදුනහම ඒ රූපය මත ඒ රූපේ වටිනවා වගේ තමයි තේරෙන්නේ. දැන් ඔන්න ඒ සල්ලි කුලේ කැඩුනහම බිඳුනහම නැති වුනහම දුක එනවනේ. එතකොට දැන් මුළු ලෝකෙම කරන්නේ ඒ දුක නැති කරන්න කටයුතු කරන එක. ඔන්න ඒබඳු ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ කඩදාසි කොළය වටිනාකමින් දකින එක දුකක්. ඇයි ඊට පස්සේ පෙන්නවා දුකට හේතුව දුකට හේතු හැටියට පෙන්වන්නේ තණ්හාව. ඒ කියන්නේ මේ කඩදාසිය දකිනකොට මේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා මේකෙන් මේ මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා ඒක වටිනාකමට තමන්ගේ මනසේ යෙදිච්ච කෙලෙස්යයි දුක ඇති කරපු හේතුව කියලා පෙන්නනවා. අර මම මුලින් මතක් කරන්න ගත්තේ මේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා කියලා කඩදාසිය වටිනවා කියලා දැක්කොත් කඩදාසිය නැති වුනහම දුක එනවා කියලා දැක්කොත් කඩදාසිය ආරක්ෂා කළා රැකලා දුක නැති කරනවා කරන්න දකින්න ලෝකේට කවදාවත් දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි කඩදාසිය නැති වුණොත් විනාශ වුණොත් දුක එනවා ඒක නැති වෙන්නේ විනාශ වෙන්නේ නැති වෙන්න රැක ගන්න පුළුවන් ඒක රැක රැක ඉන්නකොට ඒක තීදි Tamanට හොම මැරෙන්න වුණොත් මේ Tamanගේ ජීවිත ප්‍රති ආයු සම්පතිය හිඳුණොත් ඒ කැමති දේ තීදි දාලා යන්න වෙන දුක හෝ වෙනවා එතකොට බාහිර භෞතික දේ නැති වුණාම වටිනාකමින් දැක්කොත් බාහිර වස්තුවයි වටින්නේ කියන තැනටපත් වෙච්ච ලෝකයට දුකින් ඈතර වෙන්න තැනක් නෑ. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරනවා බාහිර වස්තුවක් වටිනාකමට තේරුනේ වටිනා කමට වටිනාකමක් හැදුනේ මෙහෙම කියලා. ඒ කියන්නේ චක්කු සම්පස්සිත වේදනා ඇස් ස්පර්ශය නිසා අපිට චක්කු සම්පස්සියෙන් ඒ රූපයක් පිළිබඳ වේදනාවකුයි ඒ වගේම රූපයක් පිළිබඳ සංඥාවකුයි හැඩයකුයි පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒ ආරම්භය අපි තුල ආ මේක රුපියල් 5000ක් බොහොම වටිනවා කියලා වටිනාකම යෙදෙනවා. රූපය දකිනකොට අපි තුල වටිනාකම යෙදෙනකොට රූපේ දකින්නකොට අපි ගාවයි වටිනාකම ඇති උනේ උපන්නේ කියලා නොදන්නකොට බාහිර භෞතික වස්තුව දැනගන්නවා කියන තැනකින් තමයි මේ විඥානය හැසිරෙන්නේ. මොකද ඇහැට පෙනුණු රූපයත් රූපේ දකිනකොට මේ රූපයේ රුපියල් 5000ක් බොහොම වටිනවා කියලා දෙවනුවට සිටේ යෙදුණු දෙවනි අධියරත් මේ දෙකම එකට එකතු කළා පෙනෙන දේ වටිනවා කියන තැනකින් දැනගන්නවා විඥානයේ මායාව. ඔන්න දැන් අපිට බාහිර වටිනා දෙයක් තියෙනවා කියලා දැනුමක් ඇති වුණා. ඔන්න ඔහොම තමයි අපි රූපයට උපාදාන වුනේ. ඔන්න ඔය උපාදාන වෙච්ච රූපයයි දුක. ඊට පස්සේ පෙන්වන බුදුරජාණන් වහන්සේ දුකට හේතුව හැටියට දකින්ද මේ රූපයේ වටිනාකමට පෙන්නපු තමන්ගේ හිතේ තියෙන ගතිය දකින්න කියනවා. මේ මගේ දරුවා මගේ මුණුපුරා මේක රත්තරන් මේක රිදී මුතු මැණික් කියන මානසිකාරයත් එක්ක ඒ වස්තුව වටිනාකමට වටිනාකම තමන්ගේ මනසේ යෙදෙන කම දකින්ද කියන දුකට හේතුව හැටියට මේ ටික පෙන්වන්නේ ඒ වටිනා වස්තු කැඩුණු බිඳුණු නැති වෙච්ච නිසා දුක එනවා කියලා දකින ලෝකයට කියනවා මොකද ඒ පැත්තෙන් දුක නැති කරන්න යන්න බැරි නිසා දුකට හේතුව දකින්න කියනොත් තමන්ගේ පැත්තෙන් තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ කියලා. එතකොට දැන් හොඳට දන්නවා තමන් ආර්ය ශ්‍රාවකයා හොඳට දන්නවා ඇස් ඉදිරි පිටේ රූපයක් හම්බ වෙනකොට ඒ රූපය වටිනවා නෙමෙයි ඒ රූපය වටිනා දෙයක් කියන අදහස තමන්ගේ මනසේ පහළ වෙනවා. සල්ලි කොලයක් කියන්නේ කොලේ ධර්මයේ නැති ලෝකයා ඒ කඩදාසියම වටිනවා කියලා හිතලා ඒ කඩදාසියම රකින්නකොට ආරක්ෂා කරනකොට ආර්ය ශාවකයා දන්නවා ඇස් ඉදිරි පිටට කඩදාසියක් එනකොට ඒ කඩදාසිය බොහොම හොඳයි ඒක වටිනවා අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍ත්‍ති ඒක සතුට වෙනවා සතුට බව ප්‍රකාශ කරනවා හොඳයි කියලා ඊට නැඹුරු වෙලා තියෙන Tamange මනසේ තියෙන ගතිය දකිනවා. එයා දන්නවා මේ රූපය දකිනකොට ඒ රූපය ගොඩාක් වටිනවා කියන කම Tamange මනසේ එදෙනවා. එයා දන්නවා ඊගාට දෙවෙනි කාරණාව මේ රූපය දකිනකොට රූපය ගොඩාක් වටිනවා කියන කම මනසේ යෙදුනොත් යෙදිලා තියෙනකන් රූපය නැති වෙච්ච දවසට දුක නැතුව ඉන්න බෑ. එයා දන්නවා මේ රූපය දකිනකොට රූපයේ මේ වස්තුව මේක වටින මේක වස්තුවක් මේක වටිනවා කියන හැඟීමක් Tamanට එනවා. ඒ වස්තුව වටිනවා කියන හැඟීමක් එනකොට ඒ හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙන ඒ වස්තුව විනාශ වෙන දවසට නැතෙන දවසට Tamanට දුක් නොවී නම් ඉන්න බෑ කියලා එයා දන්නවා. එතකොට එයා දන්නවා මේ ඇස් ඉදිරිපිටට ආපු කඩදාසියේ වටිනාකම Tamange මනස තුල නොයදුනොත් නූපන්නොත් මේක රුපියල් 5000ක් මෙච්චර වටිනවා නේද කියලා ඒක ගොඩාක් වටිනවා කියන කමෙන් Taman තුල චිත්තචෛතසික ධර්ම නූපන්නොත් වටිනාකම නොතේරුනොත් Tamanට එදාට මේ කඩදාසිකොලේ දිරන හේතුප්‍රත්‍යයෙන් හටගත් දේ හේතු නැතිවම නැති වෙනවා. ඒක කුමන හෝ හේතුවක් නිසා ඒ කඩදාසිය නැති වෙන්න පුළුවන්. ඒ නැති වුණත් Tamanට දුක එනවා. ඒ විදිහටමයි මේ මගේ දරුවා මේ මගේ මුණුපුරා කියලා රූපයක් ඇස් ඉදිරිපිට දෙනකොට මේ මගේ දරුවා කියලා හරි ආදර හැඟීමක් Taman තුල උපදිනවා කියලා දකිනවා. අර රූපය මගේ ආදරණීය දරුවමයි මම කැමති දරුවමයි මේ කියලා බාහිර රූපයම කැමති වස්තුව කොටත් කැමති දේ විනාශ නොවීම දුකට හේතුවක් හැටියට දකින ලෝකයේ තුල මෙයා දකිනවා මේ රූපය ඇස් ඉදිරි පිට දෙනකොට මේ මගේ ආදරණීය දරුවා මේ මගේ ආදරණීය මුණු පුරා කියලා හැඟීම් සහගත කෙලෙසයක් ඇස් ඉදිරි පිටට එන රූපය ඇස් ඉදිරි පිටට එන රූපය නිසා තමන්ගේ මනසේ එදෙනවා. එයා දන්නවා තාම මට එහෙනම් දුක නැතුව ඉන්න බෑ. මේ රූපය මගේ දරුවා මගේ මුණුපුරා මගේ ප්‍රියමනාප දරුවා ප්‍රියමනාප මුණුපුරා කියන හැඟීමයි මට තියෙන්නේ. මේ හැඟීම ඇතිතාක් දුක නැතුව ඉන්න බෑ මේ රූපේ කැඩෙන දවසට බිඳෙන දවසට වෙනස් වෙනකොට මට දුක් දුම්නස් එනවා කියලා දන්නවා. එයා දන්නවා මේ රූපේ ඇස් ඉදිරි පිටට ආවත් මේ මගේ ප්‍රියමනාප එකම දරුවා මේ ප්‍රියමනාප එකම මුණුපුරා කියලා වටිනාකම මා තුල නොයදෙනවා නම් නොයදුනොත් මට දුක එන්නේ නැහැ. එතකොට එයා දුක්ඛ නිරෝධේ ඥානං කියලා කියන්නේ මේ තණ්හාව නැති කිරීමයි දුක් නැති කිරීම කියන කාරණාවෙන් පෙන්න්නේ අන්නේ ඒ විදිහට ලෝකය දුක නැතුව ඉන්න දන්නේ බාහිර භෞතික වස්තු ආරක්ෂා කර කර දුක නැතුව ඉන්න දන්නේ ඒබඳු ලෝකයකට පෙන්නනවා මේ බාහිර පෙනෙන වස්තුන්ගේ වටිනාකම තමන්ගේ මනසේ නොයදුනොත් තණ්හාව කියන එක කැමැත්ත කියන එක තමන්ගේ මනසේ නොයදුනොත් Tamanට දුක නැතුව ඉන්න පුළුවන් නේද කියන කාරණාව දකිනවා. දුක්ඛ නිරෝධය කියන එක Taman තුලින් දකිනවා. ඒ නිසා ඒකට බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් පැහැදිලි කරනවා හොඳට සීලයක පිහිටලා චිත්ත සමාධිය ඇති වෙන ක්‍රමයක් උදව් කරගෙන සමත කමඨහනකින් හිත වඩ වඩ තමන්ගේ ඇස් ඉදිරිපිටට එන රූප ගැන කන ඉදිරිපිටට ගෙන්න ශබ්ද ගැන නාසය ඉදිරිපිට දෙන ගන්ධ ගැන නුවණින් ඇත්ත ඇති හැටි ටික ටික ටික ටික මෙනෙහි කරන්න. ඒ රූපයේ පිළිබඳව දැනගැනිල්ලක් ඇති වෙනකොට කන ඉදිරිපිට ආව ශබ්දයේ පිළිබඳ දැනගැනිල්ලක් ඇති වෙනකොට ඒ දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියලා පෙන්වන්න. මෙන්න මේ විදිහට ඒ ඇහැ කන දිවනාසය ශරීරයේ ඉදිරිපිට ආපු වස්තුන්ගෙනුත් ඒ වස්තු ගැන තමන් තුළට දැනුමක් දැනගැනීමක් ඇති වෙනවා නම් මොන විදිහකට හරි ඒ දැනුම දැනගැනීම ඇති උනේ කොහොමද කියන කාරණාවත් හොඳට පෙන්වන්න කියනවා. සීලයක පිළිතනකොට ඒකෙන් කය වචන දෙක සංවරලා හිත සමාධි කරගන්න උපකාරයි. ඒ වගේම සමතකමටහනක් වඩනකොට නීවරණ ධර්ම ටික ටික ටික ටික ගෙවෙනවා දුරු වෙනවා. අන්න ඒ වගේ උපහායක් කරමින් ඇස් ඇහැ කන දිව නාසය ඉදිරි පිටට එන වස්තුන්ගේ ස්වභාවය මොකද්ද? ඒ වගේම ඒ එන රූප ශබ්ද ආදී අරමුණු දැනගත්තේ කොහොමද දැනගැනිල්ල උනේ කොහොමද කියන කාරණාව පෙන්වුවොත් මෙන්න මේ ක්‍රමයට දුක නැති කරන්න පුළුවන් කියලා. කුමක් නිසාද ඒ විදිහට බලුවොත් ඒ විදිහට නුවණින් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට බාහිර භෞතික ලෝකේ ප්‍රියමනාප රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය බාහිර තියනවා නෙමෙයි ඒ කියන්නේ ප්‍රියමනාප රූප තියනවා නෙමෙයි ඒ බාහිර රූප ප්‍රියමනාපයි කියන හැඟීමක් Tamanට ඇති වෙලා කියන අවබෝධයත් ඒ හැඟීම ඇති කරගත්තේ මෙන්න මේ වගේ වස්තුවකටයි කියන අවබෝධයත් පහළ වෙනවා. එතකොට එයා අනුක්‍රමයෙන් මේ විදිහට මේ ප්‍රතිපදාවේ හැසිරෙනකොට යතහ භූත ඥානය ඇති වෙනවා කියලා කියන්නේ ඇස් ඉදිරිපිට කන ඉදිරිපිට පහළ වෙන අරමුණු වල සැබෑම ස්වභාවය දකින්න හම්බ වෙනවා. ඒ සැබෑම ස්වභාවය දකින්න හම්බ වෙනකොට අපි හැමදාම අපේ ජීවිතයට දුක ගෙනෙන විදිහට සිහි කර කර හිත හිත ඉන්න මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. එතකොට මෙතින්දි මම මතක් කරන්න ගත්තේ විශේෂයෙන්ම මේ පින්වතුන්ට එක කාරණාවක්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නා තැන ඉඳලා ආර්ය ශ්‍රාවකයා කියලා කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හොඳට අහලා හොඳට හිතලා හුරු පුරුදු නුවණක් දෙන කෙනාට තමයි සුතවත් කියලා කියන්නේ. ධර්මය අහලත් නැහැ, ධර්මය හිතලත් නැති, ඒකට හොඳට හුරු පුරුදු කරලා නැති කෙනාට කියනවා අසුතවත් කියලා. අසුතවත් පුතඥයා දකින්නේ බාහිර ප්‍රියමනාප පුද්ගලිය වස්තු ආර්ය ශ්‍රාවකයා වගේම බාහිර කෙනත් බාහිර වස්තුව තමයි ප්‍රියමනාපයි කියලා දකින්නේ. හොඳට මේ කාරණා මතක් කරගන්නට මම එහෙම මතක් කළේ ප්‍රථම භූමියේදී ප්‍රථම මට්ටමේදී පුතජන කෙනක් දෙන්නත්. ඒ කියන්නේ මේ කඩදාසිය මේ රුපියල් 5000 වටිනවා කියලයි පුතජන කෙනා දකින්නේ. මේක රුපියල් 5000ක එක වටිනවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා දන්නවා මේක රුපියල් 5000ක එක වටිනවා කියලා කඩදාසිය වටිනාකමට පෙනෙනවා කියන එක එයාටත් පේනවා ආර්යටත් පේනවා දෙන්නට. අසුතවත් කෙනා මේ කඩදාසිය වටිනාකම කඩදාසිය වටිනාකමට පෙනෙන්නේ මොකක් නිසාද කියන කාරණාව දන්නේ එයා වටිනවා කියන දේ නැති වුණොත් තමයි දුක එන්නේ කියලා දකින්නේ. එයා දන්නවා මේ වටිනා කියන දේ කවදා හරි දවසක නැති වුණොත් දුක එනවා. ඒ හින්දා වටිනා කියන දේ රැකගත්තොත් වටිනා කියන දේ රැකගන්න පුළුවන් නම් දුක නැතුව ඉන්න පුළුවන්. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා දකිනවා මේ කඩදාසිය රුපියල් 5000ක් බොහොම වටිනවා කියන තැනකින් මට පේනවා. එයත් දකින්නේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා කියන දැනක. ඊට පස්සේ දෙවනුවට එයා දකිනවා අරයට වඩා මේ කඩදාසි කොලේ රුපියල් 5000ක් වටිනවා කියලා ඒක වටිනාකමට පෙන්නනකම තියෙන්නේ මගේ මනසේ නේද කියලා හඳුනා ගන්නවා. අරයට අස්ෘත පුතඥය කියන කෙනාට මනස පිළිබඳව කිසිම දැක්මක් හැඟීමක් එන්නේ නැහැ. එතකොට කෙලින්ම ඒ වටිනාදේ හම්බ වුණා වටිනාදයක් වටිනා කඩදාසියක් තියෙනවා කඩදාසිය වටිනා කඩදාසියමයි කම්ප්ලේන් නිර්මාණය කළේ මේක නිර්මාණය කරුවේ හැදුවේ අහවල් කර්මාන්ත ශාලාවෙන් ඕ ඒ විදිහට තමයි දකින්නේ මේක වටිනා සල්ලි කඩදාසිය හැදුන හැටි දකින්නේ කොහොමද නොයෙක් විදිහේ කඩදාසි ටිකකින් ඒ වගේම කඩදාසි කොලයට මුද්‍රණය කළා රජයේ අනුමැතියෙන් අහවල් කර්මාන්ත ශාලාවේ තමයි මේ වටිනා කඩදාසිය හැදුවේ. එතකොට මේ වටිනා කඩදාසිය නැති වුණාම දුක නැති වෙනවා කියන එකෙන් තමයි ඒගොල්ලෝ ඒ කම කඩදාසිය කියන එක නැති වුණාම තමයි දුක එන්නේ. එතකොට කඩදාසිය ආරක්ෂා කළොත් දුක නැතුව ඉන්නවා. ආර්ය ශ්‍රාවකයා රුපියල් 5000ක් වටිනා කම තියෙන වටිනාකම තියෙන රුපියල් 5000ක් ඇති වෙච්ච හැටි දකින්න කර්මාන්ත ශාලාවක නෙමෙයි. කඩදාසිය හැදුනේ කර්මාන්ත ශාලාවක නැත්නම් මහ භූතයන් උපාදාය රූපයක්. ඒ අරඹය රුපියල් 5000ක් වටිනවා කියන කම මේ රුපියල් 5000ක් මේක වටිනවා කියන කම හැදුවේ මනසින් කියලා දකින්න තණ්හාවෙන් ඒක හැදුවේ කියලා දකිනවා. අර කෙලින්ම වටිනාකම තියෙන කොලේ හැදීම කර්මාන්ත ශාලාවෙන් කියලා දකින්නේ. එතකොට මෙතන වෙනස පෙන්වන්න ඕනේ මට අන්නේ එකයි. එතකොට වටිනා කොලේ හැදුවේම කර්මාන්ත ශාලාවෙන් කියලා දැක්කොත් එයාට ඒ වටිනා කියන වස්තුවේ වටිනාකම අයින් කරන්න තැනක් නැහැ. නිර්මාණය වෙලා තියෙන්නම වටිනා වස්තුවක් වෙනවා. නමුත් කිසිම වටිනාකමක් දෙන්න බැරි මහ භූතයන්ගේ උපාදාය රූපයක් කඩදාසියකින් නිර්මාණය කළ කර්මාන්ත ශාලාවක නිර්මාණය කළ කඩදාසිය චිත්‍රයක් ඇඳි කඩදාසිය. ඒ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා කියන කම ඇතිකලේ තමන්ගේ මනසින් කියනක දකිනවා. ඒකයි දුකට හේතුව තණ්හාව කියනකොට මම මේ උපමාවෙන් කියනවා වගේ වටිනාකමට පෙනෙන හැම දෙයකම මේ අර්ථයෙන්ම අරගෙන යන්න. ඔබට දරුවෙක්ව පෙනෙනවා නම් එතකොට ඒ මගේ මේ එකම දරුවා නැත්තම් එකම මුණු පුරා මට ඉන්න එයා ගොඩාක් මට වටිනවා කියන කමයි ඔබට තේරෙන්නේ. ඔබට තේරෙන්නේ ඒ වටිනා දරුවා වටිනා මුණු පුරා කොහොමද හැදුනේ? කිව්වහම මව් කුසෙන් ඉපදුණු කමයි ඒ වටිනාම දරුවා වටිනා මුණු පුරා මව් කුසෙන් උපන්න දරුවා කියලා දරුවගේ ඉපදීමමයි වටිනාකම ඉපදීම හැටියට දකින්නේ. නමුත් සුතවත් ආර්ය ශ්‍රාවකයා දකිනවා මොකද්ද? ඇස් ඉදිරි පිටට එනකොට මේ මගේ දරුවා මේ මගේ මුණු පුරා කියන හැඟීමත් එක්ක Taman තුල ඒකේ වටිනාකම කී දෙනකම. එතකොට මෙන්න මේ විදිහට දුක ඇතිකරන්න හේතු වෙච්ච එක තණ්හාවයි කියලා හඳුනගන්න කියන එකයි මම මේ නැවත නැවත මතක් කළේ සාමාන්‍ය ලෝකයා ඒක දකින්නේ නැහැ ඒ භෞතික වස්තුවේ නිර්මාණයම චිත්තජයසික පැත්ත ගැන කිසිම අවධානයක් අවබෝධයක් නැතුව බාහිර භෞතික රූපස්කන්ධය මතම ලෝකයාගේ පැවැත්ම ගොඩ ගැහිලා තියෙනවා රුපියල් 5000 කුලේ වටින්නේ 5000 කුලේ කර්මාන්ත ශාලාවෙන් හදපු එකමයි වටිනාම කුලේ හැදුවේ ඒක නැති වුණොත් තමයි දුක එන්නේ එහෙනම් ඒක ආරක්ෂා කට යුතු වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ එතකොට නමුත් එබඳු ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කඩදාසියේ වටිනාකමක් තිබුණේ නැහැ ඒක රූපයක් ඒක දකිනකොට තමන්ගේ මනසේ වටිනාකම යෙදුනේ තමන්ගේ මනසේ වටිනාකම යෙදුණු බව දන්නේ නැති හින්දා වටිනාකම නැති රූපයත් තමන්ගේ මනසේ යෙදුණු වටිනාකම දෙකම එකට එකතු කරලා මේ පෙනෙන රූපේ වටිනවා කියන තැනකින් තමන් තුළ දැනගැනිල්ලක් ඇති වෙලා තියෙන මෙන්න මේ දැනගැනිල්ලයි තමන්ට දුක ගෙනත් දෙන්නේ බොරුව කියලා පෙන්වනවා. උකට තමයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ වටිනාකමක් නැති රූපෙත් නෙමෙයි. වටිනා රූපේ දකිනකොට වටිනාකම යෙදෙන තණ්හාව කියන තැනත් නෙමෙයි. මේ පෙනෙන රූපෙට වටිනවා කියලා තණ්හාව එකතු රුපියල් 5000ක් වටිනවා කියලා දෙකම එකට එකතු කළා තමන් 5000 කොළයක් දැනගන්නවා කියන තැනට තමයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. අන්න ඒකෙන් තමයි දුක එන්නේ. දුකට හේතුව එන්නේ මේ රූපයට මේ සංහාව එකතු කරපු හැටි. එතකොට සංහාව නැති කළොත් දුක නැති වෙනවා කියන කාරණාවෙන් පෙන්වන්නේ මේ පෙනෙන රූපයට මේ පෙනෙන රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ ආරම්භය වටිනාකම Tamange මනසේ නොයදෙන තැනට කෙනෙකුට ගන්න පුළුවන් නම් අන්න පින්වතුනි එයාට දුක නැතුව ඉන්න පුළුවන් කියන එක එයාව දුක් කරන්ඩ ඒව එයාව ශෝක පරිදේව යන්ටපත් කරන්ඩ සමත් කිසිදු අරමුණක් මේ ලෝක ධාතුවේ නැහැ. එයාව සතුටු කරන්ඩ බාහිර භෞතික දෙයකට බෑ. එයාව දුක් කරන්ඩවත් බාහිර භෞතික දෙයකට පුළුවන් කමක් නැහැ. මොකද තමන්ගේ මනස තුල හොඳ ස්ථාවර බවක් හදාගෙන තියෙන බාහිර වස්තුන් නිසා තමන් තුළ මනාප අමනාප බව නූපදින ස්වභාවයට අරගෙන ගිහිලා තියෙන්නේ. එතකොට ඒකට දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ආයතන හයට කුමන අරමුණක් ආවත් ඒ කිසිම අරමුණක් අරඹයා ඒව වටිනාකමටවත් නොවටිනාකමටවත් නිමිති තමන්ගේ තුල උපදින්නෙත් නැහැ හදාගන්නෙත් නැහැ. ඒක රහතන් වහන්සේට කියන චලංග සමන්නාගත උපේක්ඛා කියලා. අංග හයකින් යුත් උපේක්ෂාව කියලා. ඒ කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස කියලා මේ ස්පර්ශ ආයතන හයෙන් ඕනම අරමුණක් අරඹය හැම කල්හිම ඒ උපේක්ෂාව වෙනස් වෙන්නේ අකෝප්‍යයි. එතකොට මෙන්න මේ වගේ මේ චතුරාර්ය සත්‍ය කියන්නේ වෙන මුකුත් හින්ද නෙමෙයි බාහිර භෞතික ලෝකයේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර වටිනා නොවටිනා කමින් තොර ශුන්්‍යතාවයක් තියෙන්නේ කියන ටිකක් පෙන්නලා ඒකයි පංච උපාදාන ස්කන්ධා කියන ටික පෙන්නලා ස්කන්ධ ටික ස්කන්ධ ටික ඉගෙන ගන්න ගිය පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා උපාදානයේ හත් වූ ස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න ගියාම හොඳට උගන්වනවා ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකත් ඒවා ඉස්සරහට එන අරමුණු ටිකෙත් ශුන්්‍යතාවයේ ඒ වගේම ප්‍රාර්ථනා වටිනාකමක් නැති ස්කන්ධ මාත්‍රයක් බව. ඊට පස්සේ දුකට හේතු තණ්හාව කියන තැනින් පෙන්නනවා ඒ රූප ශබ්දාදී අරමුණු ඇහැ කන දිවනාසය ආදී අරමුණු වලට ගැටෙනකොට Taman තුලට වටිනාකම ගොනු වෙච්ච උපදිච්ච හැටි. එතකොට මේ කෙනෙන හැන දේ තුල වටිනාකම උපදිනකම Taman තුල නැති නොවුනොත් වටිනාකම උපදිනකම ඇති තාක් දුක කියනක නතර කරන්න බෑ කියලා කියනවා. ඒ හින්දා රූප, ශබ්ද, ගන්ධ, අරමුණු පෙනෙනකොට ඒ තුල වටිනාකමට පෙනෙන එක වටිනාකමට පෙනෙන එක තමන් තුල උපදින ගතිය නතර කරගන්න කිව්වා. අන්න මේ තණ්හාව කියන එකේ හිස්සුන් තල්කඳක් වගේ කළා. තණ්හා අනුසයම මේ නැති කළා කියන එකෙන් කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ අරමුණු හම්බ වෙද්දිත් තමන් තුල ඒවා හොඳ හෝ නරක විදිහට තමන් තුල නිමිති උපදින ගතිය සම්පූර්ණ නූපදින ස්වභාවයට යනවා. පුරිකන පංච උපාදානස්කන්ධයේ අනුත්පාද බව කියලා නොහට ගන්න කම කියලා නිවන කියලා පෙන්වන්නේ සංහා නිරෝධේ නිවනයි කියන තැනින් පෙන්වන්නේ අන්න ඒක. එතකොට මෙන්න මේ තැනට එන්න තමයි ඒ කියන්නේ ඇහෙන් දැක්කත් ඒ රූපය මේ මගේ ප්‍රියමනාප දරුවා කියන හැඟීම Taman තුල චුට්ටක්වත් උපදින්නේ නැහැ. ඒ වෙනුවට යතහ බුත රූපී ඇත්ත හැපිලා හිටිනවා. හිතින් දරුවා කියලා සිහි කළත් සිහි කරන මනසත් මනසින් සිහි කරන ධර්මය ඒ සිත් නැති වෙනකොට නැති වෙනවා කියන හැඟීම පෙනෙනවා බාහිර රූපයකට චුට්ටක්වත් නැමෙන්නේ නැහැ රූපී ඇත්ත එළඹ සිටිනවා. හිතින් දරුවා කියලා සිහි කෙරුවත් ඒ නිමිත්ත සිහි කිරීම මාත්‍රයක් සිටිල්ලක් මිසක ඇත්ත වෙන්නේ නැහැ සජීවී වෙන්නේ ඇහෙන් දැක්කත් ඒක රූප මාත්‍රයක් මිසක පුද්ගල භාවය උපදින්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධේ දරුවා කියන කමින්දා ඔබ දරුවා ලෙඩ වීම නිසා මහලු වෙච්ච නිසා මරණය නිසා නිന്ദා අපහාස ඇනුම් බැනුම් දරුවට ඇති වෙච්ච නිසා විඳ දුකක් තියෙනවා නම් ඒ දුක නූපදින තැනට මනස ගන්න එකටයි නිවන කියලා කියන්නේ හොඳට නිරෝධය කියලා කියන්නේ. ඒ නිරෝධය පෙන්නලා ඊට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්නනවා හොඳට සිල්වත් වෙන්න. නිති පංසිල් පොහොය අටසිල් සමාදන් වෙලා කායික වාචික සංවරය ඇති කරගන්න. ඇති කරගෙන ඊට පස්සේ හොඳට චිත්ත ඒකාග්‍රතාවය ඇතිව සමත නිමිත්තක් ඇසුරු කරන්න. සමත නිමිත්ත කියලා කියන්නේ හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්න නොදෙන විදිහට දුවන්න බැරි වෙන විදිහට එකම එක තැනක් විතරක් ඇසුරු කරන්ට සකස් කරන එක. ඒකට පෙන්නනවා උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. පරිමුඛං කියන්නේ නාසිකක් ගේවා මුඛ නිමිත්තේ සතින් උපට්ඨපෙත්ව හොඳට සිහිය පිහිටුවා ගන්නට. එතකොට නාසය හෝ තොල් දෙක ගාව හිත පිහිටුවා ගන්න කියන්නේ හිත බැඳගත්තාම හිතට එක එක තැන් වලට දුවන්න බෑ. ඒ වගේ හොද්දට නාසික ගංග හෝ තොල් දෙක ගාව හිත පිහිටුවාගෙන ඕකට කියන සමත නිමිත්ත කියලා. එහෙම හිත පිහිටුවාගෙන නොයෙක් නොයෙක් විදිය අරමුණු වලට යටින් දුවන්න තියෙන ඉඩ නැති වෙන්න. එහෙම සමත නිමිත්තේ හිත බැඳගත්තත් බාහිර අරමුණක හිත විසිරෙන්න පුළුවන්. ඒ නිසා බාහිර අරමුණක හිත විසිරෙන්නේ නැති වෙන්න උපාය පිණිස නාසිකග්ගේවා මුඛ නිමිත්තේ හිත තියාගෙන සිහියෙන්ම අස්වාස ප්‍රස්වාස කරනට අස්වාස ප්‍රස්වාසයේද සිහියෙන් වෙන්න. මේ විදිහට උපාය කරලා චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවනි. ඊට පස්සේ ඒ විදිහටම මේ වගේ නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන නොයේක් විදිහේ කාම සංඥාවන් තමන් තුළ එන්න නොදී කාම සංඥාවන්ට අමතක වෙන විදිහට කාම සංඥාව මග හැරලා යන්න උපාය පිණිස සියලු සත්වයේ කෙරෙහි මෙච්චිත වඩන්න. තාම සත්පුද්ගල භාවයෙන් මෝහය තියෙන්න පුළුවන් අවිද්‍යානුසය තියෙන්න පුළුවන්. නමුත් මේ කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්ම දුරු කරන්න. අපි මෙච්චිත වඩනකොට කාමචන්ද ව්‍යාපාද ආදී අකුසල ධර්මයන්ට නීවරණයට එන්නේ ඉඳ නැහැ. මේක උපායක්. ඒ නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වුණාම මේ සියලු සත්‍ය නිදුක් වේවා කියන තැනක සියලු සත්ත්ව පුද්ගල භාවයෙන් තියෙන යම් කෙලෙසයක් තියෙනවා ඒකත් හේදිලය ඒක සුද්ධ වෙලා යයි. ගහක් කපන්න ගහක් උදව් කරගන්නවා වගේ මේ කුසලය අක්ලෙස්තික නසාගන්ට යම් කෙලෙසයක උදව්වක් ගන්නවා අපි. එතකොට සීල සත්වයේ ක්‍රේ මෙත්තිත වඩන්න. එහෙම නැත්නම් සති නිමිති හිත තබාගෙන මේ ශරීරයේ කුණුප කොටස් නුවණින් ආවර්ජනා කරන්න. එහෙම නැත්නම් සති නිමිති හිත තබාගෙන ධාතු වශයෙන් මැනේජ් කරන්න. එහෙම නැත්නම් බුදු ගුණ මර ඒ වගේ මරණානුසති මේ වගේ බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී සතර කම්මඨහණින් එකක් හෝ ආනාපාන සතිය හෝ මේ සුදුසු බුදුරජාණන් වහන්සේ චිත්ත ඒකග්ගතාවය ඇති කර ගැනීම පිණිස කමඨහන් 40ක් තැන්වල තියෙයි. සුදුසු කමඨහනකින් හිත එකඟ කරගන්න උත්සාහවත් වෙනවා. සීලයක පිළිපදලා සිත එකඟ කරගන්න ටිකක් උත්සාහවත් වෙනවා. හැබැයි හොඳටම දන්නවා යා දැන් මේ හිත එකඟ කරන්නේ මොකටද? තණ්හාව නැති කරන්න. එයා දන්නවා ඇස් ඉදිරි පිට රූපයක් හම්බ වෙනකොට මේ මගේ දරුවා මුණු පුරා රත්තරන් රිදී මුතු මැණික් කිය වටිනාකම් මන් තුල යෙදෙනවා. ඒ යෙදෙන වටිනාකම තියෙන තාක් මට දුක නැතුව ඉන්න විදිහක් නැහැ. ඉතින් මේ වටිනාකම මගේ මනසේ නොයෙදෙන තැනටයි ගන්න ඕනේ කියන තැන දන්න හින්දා සීලයක පිළිట్లా හිත සමාධි කර කර එයා මොකද කරන්නේ? අන්න අර පංච උපාදාන ස්කන්ධ ලෝකේ විදර්ශනා කරනවා. ඒ කියන්නේ Tamanට වටිනාකමට තියනවා කියන වස්තු නැත්තම් දරුව මුණුපුරෝ මිනිස්සු සත්වය බාහිර ඉන්නවා කියලා දැනෙන අරමුණු ටික විදර්ශනා කරනවා. ඒ මොකද මම මුලින් මතක් කළා ඒව හැදුන හැටි ඇස් ඉදිරි පිටට ආවේ වටිනාකම නැති කඩදාසියක් ඒක දකිනකොට රුපියල් 5000ක් වටිනවා කියලා දෙවනිය අධියර මනසේ යෙදුන වටිනාකම මනසේ යෙදුණු වටිනාකමයි වටිනාකමක් නැති රූපයයි දෙකම එකට එකතු කළා නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ දෙකම ප්‍රත්‍ය කරගෙන එකට ගැට ගහලා තමයි දැනගන්නේ විඥානේ මායාවක් කියන දැනගත් එක බොරුවක් එතකොට අපි මේක බොරුවක් බව පෙන්වුවේ නැත්නම් රුපියල් 5000ක් තියෙනවා 5000ක් තියෙනවා බාහිර 5000 කුල තියෙනවා වගේ තමයි දැනෙන්නේ හැබැයි අපි අපිට 5000 කොලයක් නැත්නම් පංච උපාදාන ස්කන්ධයක් හැදුන හැටි පෙන්වුවොත් වටිනාකමක් නැති වූ කඩදාසිය වර්ණ දැන්නෝ කඩදාසිය ඉදිරිපිට ආවා 5000ක් වටිනවා කියන කම මගේ හිතේ යෙදුනා මේ දෙකම එකතු කළා කඩදාසිය වටිනවා වගේ තැනකින් තමයි දැනගත්තේ ඒ කඩදාසිය වටිනවා කියලා දැනුම මට හැදුනේ මෙහෙම නේද කියලා පෙන්වනවා ඊට පස්සේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 32කින් උත් සතර මහා ධාතු රූපය ඇසි ඉදිරිපිට ආවා මේ මගේ එකම දරුවා මෙයා මට ඉන්න එකම වස්තුව කියන හැඟීම ආවා මේ වටිනාකමින් යෙදුණු සිතුවිලි ටිකත් පෙනෙන රූපය දෙකම එකට එකතු කළ රූපය වටිනවා කියන තැනකින් දැනගත්ත රූපය දරුවා කියන තැනකින් දැනගත්ත නේද කියලා හොඳට පෙන්න පෙන්න පෙන්න පෙන්න හිත වඩනවා හිත වඩවඩ පෙන්නකොට තේරෙනවා රූප ශබ්ද ගන්ධ අරමුණු නිසා පුද්ගලයෝ වටිනා පුද්ගලයෝ වටිනා වස්තු කියන ටික සිත දුන්නු නිමිතිත් එක්ක නේද නිර්මාණය වෙලා තියෙන්නේ කියන ටික එන්න එන්න එන්න එන්න පින්වතුනි තමන්ගේ මනසේ අර බාහිර වස්තු වටිනවා කියන කම බාහිර වස්තු පුද්ගලෙක් කියන කම ටික ටික ටික ටික ගෙවිලා යනවා. එහෙම ගෙවිලා යතහ භූත ඥානය ඇස් ඉදිරියට පහළ වෙන්නේ නිබඳු රූපයක්මයි කනට හම්බ වෙන්නේ නිබ්බන්දු ශබ්දයක්මයි කියන එක වෙනස් වෙන්නෙම නැති තැනක ඉන්නවා. එතකොට හිතින් පුද්ගලයා සිහි වුණත් රූපය ඇත්ත දකින හින්දා රූපයට නැමෙන්නේ නැහැ ඒක. හිත තුලම නැති වෙනවා. 5000ක් වටිනවා කියලා 5000 කුලේ සිහි කළත් ඒක කඩදාසිය පැත්තට නැඹුරු වෙන්නේ වර්ණ ගැන්වූ කඩදාස වර්ණ රූපයක් මහ භූතයෙන් උපාදාය රූපයක් කියන යථාභූත ඥානය එළඹ සිටින නිසා ඒ පැත්තට නැඹුරු වෙන්නේ වටිනාකම Taman තුලම නැති වෙනවා. ගාවට රූප ශබ්දය ඇස ඉදිරි පිටට එනකොට නැගිටලා එන්න ඇතුළත දරුවෙක් මුණුපුරෙක් 5000 කොලයක් ඇතුළත නැහැ. ඇහැට දකිනකොට ඇතුළත තියෙන 5000 කොලිය අවදි වෙලා එන්නේ. ඇස ඉදිරි පිට රූපයේ ගැටෙනකොට ඇතුළත ඉන්න දරුවයි මුණුපුරයි නැගිටලා ආවේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අවදි වුණේ. ඒ ටිකේ අනුපාද බව වුණාම ආයතන ටික පරිහරණය කළාට හිස්සුන් මුළු ලෝකෙම හිස්සුන්‍යතාවයක්. එහෙම එන්න ලෝකයක් නෑ. ඒකට කියනවා ලෝක නිරෝධය කියලා. මේ විදිහට සීලයක පිළිපලා හිත වඩ වඩ මෙන්න මේ ආයතන ටිකේ ඇත්ත ඇති හැටි දැකලා පංච උපාදාන ස්කන්ධ ලෝකයේ Taman තුල නූපදින ස්වභාවයට ගන්න මෙන්න මේ තැනට ඔබ අරගෙන යන්නයි මේ චතුරාර්ය සත්‍ය කියන එකනොත් පෙන්වන්නේ. මේ හැම එකකම අන්න එතෙන්ට ගියාම තමයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ ලෝකේ උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියලා එතෙන්ට ගිය හැමෝම සීතු භූතෝස්මි නිබ්බුතු මම නිවුනේ වෙමි සිසිල්ුජේ වෙමි කියන වචනේ ප්‍රකාශ කරනවා ඒ නිවීම සිසිල් වීම ඔබට හදාගන්නට මේ දේශනාව හේතුපනිස්සියම වේවා කියලා ආශිංසනය කරනවා අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් අපි අනුමෝදන් කොට යුතු තැන් වලට අනුමෝදන් කරමු. ලෝක සම්බුද්ධ ශාසනයෙන් මේ පින් උතුම්වත් ආරක්ෂා කරන්නෝ ශාසන මාමක සම්මා දිට්ඨි සිළු දෙවියෝ දරණ්‍ය ශ්‍රේෂ්ඨ රදුගුණිත සිළු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන ඉදී පතන බෝධියෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චබුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සිවම් පදං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං